ආවේලු. ලස්සනට පෞල් ජීවිතයක් ගත කරන මේ මිනිස්සු මාව කුස්සියට දැම්මලා කෝකියෙක් කරලා නේ කියලා දැන් අමනාපෙන් උයනවා. ඒ කෑම රසද එහෙම නැත්නම් රසාදුද? ඔව්. ඒ තරහින් හදන්නේ. හරියට ඒවා ඒවා පිළිවෙලන්නේ. උපාසක මාත්‍යා මේ කිසිම වොමනාවක් නැතුව කෑම හදනවා. ඒකේත් අඩුපාඩු තියෙනවා. අනේ මේ කට්ටියට කෑම හදන්න හොඳ අවස්ථාව ලස්සනට හදන්න ඕනේ පිළිවෙලට හදන්න ඕනේ පිරිසිදු කරන්න. ඒවා හරියට මැනලා කරලා නිතරම ඇඳි ගාලා හොඳට චෙක් කරලා හරියට හදනවා. ඒ කෑම හරියට ක්වොලිටි. එතකොට දැන් අපේ අරමුණට අනුව අර එකම ව්‍යංජන ටිකයි බත් ටිකයි හැදුවට ඒකේ රසවල පොඩි පොඩි වෙනස්කම් වෙනවා. ඒ වගේ එකම ආනාපාන සතිය තුලින් නිරෝධ සමාපත්තියට වෙනකම් යන්න පුළුවන්. පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය ඔක්කොමද යන්න පුළුවන්. එහෙම නැත්නම් ආනාපාන සතිය තුලින් අභිඥා උපදවන්නත් පුළුවන්. ආනාපාන සතිය තුලින් සතර සටිපට්ඨානෙ වඩන්නත් පුළුවන්. විවේක වෙන්නත් පුළුවන්. සිත නිවා ගන්නත් පුළුවන්. විදර්ශනා වඩන්නත් පුළුවන්. ආනාපාන සතියෙම විදර්ශනාවට අරවන්න පුළුවන්. එතකොට අපේ අරමුණ විය යුත්තේ කුමක්ද කියන එකයි පළවෙනි ප්‍රශ්නේ. ධානා වඩනවද? නිරෝධ සමාපත්තිය වඩනවද? මේක විදර්ශනාවට අරවලා විදර්ශනාව වඩනවද? එහෙම නැත්නම් ආනාපාන සතිය තුලින් සතර සතිපට්ඨානය වඩනවද කියන එක තමයි ප්‍රශ්නේ. දැන් ගොඩාක් කට්ටිය ආනාපාන සතිය කරනවා. ඇයි කරන්නේ කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. උස්මදියා බලාගෙන ඉන්නවා. උස්මදියා බලාගෙන ඉඳීම තුලින් ඒගොල්ලෝ මොකවත් එම් එකක් නැහැ. ඒගොල්ලන්ගේ මේ අරමුණක් නැහැ. හැම ක්‍රියාවකටම අරමුණක් තියෙන්න ඕනේ. මම කෙලෙස් නිරෝධ කරනවා. මොකක්ද දැන් අරමුණ? නිරෝධ සමාපත්තියට එන්න. සසරෙන් එතර වෙන්න අරමුණක් තියෙන්න ඕනේ. බුදුන් වඳිනවා. මොකටද? සාස්ත්‍රුන් වහන්සේට ගරු කරන එක මගේ විනය. ඒ ඒ අරමුණ. ඒ අරමුණට මේ පූජා කරන්නේ. එimhe අරමුණක් තියෙන්න ඕනේ. එimhe අරමුණ ප්‍රතිපත්තියක් නැත්නම් බුදුවරු අපි ගණන් ගන්නෑ. ප්‍රතිපත්තියක් නැති වැඩක් ඒක yaadෙන්නේ නැහැ. දැන් උපාසක මාත්‍ය ආනාපාන සති භාවනාව කරන්නේ කුමක් අරමුණු කළාද? කියන්නේ එතකොට ඒකට අදාළ කමටහන් අපි කියන්න. එහෙනම් දැන් අපි නිශ්චිත අරමුණක් අදමු. අරමුණ plan එකක් නැතුව ගොඩක් ගයක් හදනකොට අපිට මේක හදාගන්න බැරන ටග්ගල් නවත්තන. නවත්තලා plan එක දැන් හදනවා. අදලා අර ටික වෙනස් කරලා දැන් plan එකට යනවා. මොකද්ද plan එක? නිරෝධ සමාපත්තිය. මේ සසරෙන් රාත්‍තලා පිරිනිවන් පාන්න ඕනේ. ආනාපාන සතිය තුනේ. දැන් අරමුණ හරිද? දැන් අරමුණක් තියෙනවනේ. දැන් මේ මේ ටාකට් එකට යන්නේ කොහොමද දන්නවද පත්ති මාත්‍යා? වාඩි වෙලා ආස්වාස කරනවා. ප්‍රාස්වාස කරනවා. ආස්වාස කරනවා. ප්‍රාස්වාස කරනවා. මේක විනාඩි 5ක් විතර මෙනෙහි කරනවා. විනාඩි 5ක් විතර මෙනෙහි කරලා ඉමීතර කමඨානට මේක එකතු කරනවා. දැන් ආස්වාස ගන්නකොට තිබිච්ච සිටිවිලි වලට මොකද උනේ? ක්ෂණයක් ක්ෂණයක් පාසා සිතවිලි එක තප්පරයක චිත්ත වීති දහස් ගණන් ඉපදෙනවනේ. එතකොට දැන් මේ ආස්වාදයට ගිය තප්පර 3-4ට ඒ ඇතිවෙච්ච දහස් ගණන් සිතවිල්ලට මොකද උනේ? නිරෝධ වෙලා ගියා. ප්‍රාස්වාස කරනකොට ඇතිවෙච්ච තප්පර ගණන් සිතවිලි වලට ඒ දහස් ගණන් නිරෝධ වෙලා ගියා. මේ ලෝකේ හැම තැනම තියෙන්නේ ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක්. එහෙනම් බිරිය නැති වෙලා යනවා. දරුව බැඳලා නැති වෙලා යනවා. ගෙවල් දොරවල් නටඹුන් වෙලා යනවා. වස්තුව, ධනය ඉවර වෙලා නැති වෙලා යනවා. මගේ තරුණකමත් නැති වෙලා යනවා. වයසට යනවා, මැරිලා නැති වෙලා යනවා. මේ ලෝකේ හැමදේම ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය අරකට ආයෝජනය කරනවා. ආස්වාසය තුලින් ඇතිවීමත් ප්‍රාස්වාසය තුලින් නැතිවීමත් දකින්න පුරුදු කරනවා. සිතට නෙමෙයි. ඇසට, කනට, දිවට, නාසයට, සමට. දැන් හරි සනීපයි. ඇයි? හොඳ සිසිල් සුළඟකන මේ සනීපේ ජීවිත කාලෙම තියනවද නැහැ. ඒක ඇති වෙලා නැති වෙලා යනවා. විවේකයි. වැඩට යනකොට මේ විවේකේ නැහනේ. වැඩ කරනකොට විවේකේ නැහනේ. ඒකත් ඇති වෙලා නැති වෙලා යන අර ආනාපාන සතිය අර ආයතන හැම එකෙම ක්‍රියාත්මක කරනවා නඩත්තු කරනවා ඒක පුරුදු කරනවා ඒ කමඨාන ප්‍රමාණිකුල වඩනවා දැන් එයා වඩන්නේ ආනාපාන සතිය තුලින් ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය. හැබැයි ඒක තුළ වැඩෙන්නේ කායානුපස්සනාව. පටවි ස්වභාවයක් වැඩෙන්නේ. මේ විදිහට හැම මොහොතක් ගානේ හැම දැන් දැක්ක දේ තව ටිකෙන් නැති වෙනවා. ඇයි මිනිස්සෙක් දැක්කා යා මේ මැරෙනකොට දැන් මේ මෙතේ රූපේ නැහනේ මේ මැරෙනකොට ඒක වෙනස් වුණා. මේ හැම රූපයක්ම අරූප බවට පත් වෙනයි. ඒ රූප එකක්වත් එක විදිහට රැඳෙන්නේ කැඩෙනවා, වෙනස් වෙනවා. ඒ දකින හැම දික්කිය තුළම ආනාපාන සතියෙන් දකින්නේ. ඇති වෙනවා නැති වෙනවා නැති වෙන දේ නැවත ඇති වෙනවා. ශ්‍රවණය කරන හැම වචනයක්ම වෙනස් වෙනවා. දේශකයන් වහන්සේ බණක් කියනවා. බණක් ආගෙන ඉන්නවා. උන්වහන්සේ කියන්නේ මට්ටකුණ්ඩලි ජාතකය. ලස්සනට කියාගෙන යනකොට ජාතක කතා ඉවර වුණා. දැන් පැයක් කියන්න ඕනේ විනාඩි 15 ජාතක කතා ඉවරයි. ටක් ගාලා උන්වහන්සේ උපමාවක් ගන්නවා. දැන් අපි දන්නවා දැන් ජාතක කතා ඉවරනේ වැඩිපුර කාලයක් කියන්න ඕන නිසා උන්වහන්සේ අර කතාව මෙතනට එකතු කළා. දැන් අර කතාවෙන් තව විනාඩි 15 කියන්න හදන්නේ. ඒක කියාගෙන යනකොට කතාවට තව උපමාවක් ගන්නවා. උපමාව ලස්සනට විස්තර කරනවා. ඒකෙම තව විනාඩි 15ක් උන්වහන්සේ එකතු කරන් හදන්නේ. මේ හැම මොහොතක් ගානේ හැම ඇයෙන හැම શબ્දයක් ගානේ මේ ඇති වෙන එකයි නැති වෙන එකයි අර වෙනස් වෙන ස්වභාවය දකිනවා. ආනාපාන සතිය තුලින් කායානුපස්සනාව වැඩෙනවා. එයාගේ සම්මා දිට්ඨිය දැන් උපාසක මත හැමතැනම ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය දැක්කම ස්ථිර වශයෙන් දැක්කම යටි ඉපදෙන්න පුළුවන්ද? ඉපදෙන්න බෑනේ. ඇයි මේ ලෝකේ ස්ථිර පැවැත්මක් තියෙනවා. පුද්ගලයේ සත්‍යයක් ඉන්නවා. එහෙම ස්ථිර වශයෙන් සැක නැතුව හිතුවොත් ඉතරලයට ඉපදෙන්න පුළුවන්. පොඩි සැකයක් හරි පහළ වුණොත් එයා අනාර්ය පැත්තෙන් ආර්ය පැත්තට විසිකලා ගින් වැටෙනවා. අර තල්ලු වෙලා යනවා ආර්ය පැත්තට. ඇයි? එයාට සැකයක් පහළ වුණා. මේ ස්ථිර නিত্য ධර්මතාවය තුළ සැකයක් පහළ වුණා. එහෙනම් අනිත්‍ය ධර්මතාවය තමයි ලෝකේ ඇත්ත කතාව. සත්‍ය ධර්මය ඒකට යා වැටෙනවා. දැන් වෙලා තියෙන්නේ බිරිය ඇත්ත, ස්වාමි පුරුෂය ඇත්ත, දරුවා ඇත්ත, රස්සාව ඇත්ත. මේ වානේ මගේ ඒක ඇත්ත. ඇත්තටම වානේ මගේද? නෑ. කොලයක් තියෙනවා කොල කැල්ලේ අර අයිතිකාරයා කියන නමේ අපේ අපේ නමක් දාලා තිනවා. ඒකල් මගේ නම නෙමෙයි. පුද්ගලයෙක්වත් වෙන්නේ නැත්නම් නමේ අයිතිකාරයා කවුද? ඒ නම මගේ කියලා එහෙම කෙනෙක් ඉන්නවා කියලා ඒ කොලේ තිබුණොත් මේකේ අයිතිකාරයා මම කියලා මම එකක් අතාරින් ඉන්නවා. දැන් කොල කැල්ල නැත්තම් මේකේ අයිතිය මට තාවුරු කරන්න පුළුවන්ද? බෑනේ. මේ මගේ දරුවා කියලා මම කියනවා. කොහොමද කියන්නේ? උප්පැන්නේ යාගේ නම තියෙනන්නේ. උප්පැන්නේ නැත ඔප්පු කරන්නේ කොහොමද? කිසිම උසාවියක ඔප්පු කරන්න විදියක් නැහැ. දරුවා කියන මේ මගේ තාත්තා කියලා. තාත්තා කියන මේ දරුවා නීතියෙන් කියලා බෑ. ඒක වෙන්න බෑ. ඔප්පු කරලා නැහැ. ඔයාගේ තාත්තා නෙමෙයි, මේ ඔයාගේ පුතා නෙමෙයි. ඇයි ඔප්පු කරන්න සාතික නැහැ. මේ යථාර්ථය යම් කිසි කෙනෙක් ලෝකේ දැක්කො මේ කොළ කැලි වල මේ අයිතිය තියෙන්නේ. මේ මානසික බැඳීම තුළ මේ අයිතිවාසිකම් තියෙන එකක්වත් ඇත්තට නැහැ. කණු අතරක් තියෙනවා ඒකට කොළ කැල්ලක් තියෙනවා ඊටම මගේ කියනවා කොළ කැල්ල නැත්තම් මේක ඔප්පු කරන්න විදියක් නැහැ මෙන්න මේ අස්ථිරතාවය දැක්කාම එයාට දෙන්න මේ එකක්වත් නිත්‍ය නැහැ කියන එක තමයි මේ ලෝකේ ස්ථිරතාවය ඒකටපත් වෙච්ච ගමන් දැන් ආනාපාන සතිය තුළ යාගේ සම්මාදිටිය වැඩිලා එයා සෝතාපන්න කෙනෙක් මේ ලෝකේ කිසිම මොහොතකට තරහා යන්නේ නැහැ කැළඹෙන්න හේතුවක් නැහැ කිසිම මොහොතක කිසිම දෙයක් එක්ක ගැටෙන්න යන්නේ ඇයි? එයා දන්නවා මේක පවතින්නේ පවතින්නේ නැති එකට නිකන් පැටලෙන්නේ ඇයි? ඒක පවතින්නේ නැහැ කොහොමද? මිනිස්සේ බයින කොහොමද මේ මිනිස්සයා මැරෙනවනේ? මරණයනේ මේ ලෝකෙ තියෙන ලොකුම දඬුවම. දැන් මිනිස්සේ බෙල්ලේ වැල දාලා එල්ලනවා උසාවියේ. දැන් ඒක නේද ලෝකෙ තියෙන ලොකුම දඬුවම මරණ දඬුවම. ඒක නිකන් ලැබෙනවා මේ මිනිස්යාට. මැරෙන්නේ නැති මිනිස්සෙක් ඉන්නවද? එහෙනම් ලෝකේ හැමෝටම මරණ දඬුවම් ලැබෙනවා නම් මේ බැනප් එකට මරණ දඬුවම් වඩා ලොකු දඬුවමක් මට දෙන්න පුළුවන් බෑ. hina වෙනවා. ඒ මත්ය අනුව මම බනිනවා ඊනා වෙන්නේ. ඔයා මැරෙනවනේ. ඒතර මේ බනිනකට ඔයාට මරණ දඬනේ මා භයානක දඬුවම. මේ ලෝකේ කාටවත් දෙන්න බැරි එකක්. අවසාන දඬුවම. ඒක කවදාරි දවසක ඔයාට ලැබෙනවා. ඒ නිසා මරණ දඬනේ දෙන මිනිස්සෙකුට තවත් මොකටද බනින්නේ? ගන්නෙ. සැනසෙනවා. මේ විතර සම්මාවෙන් ලෝකේ දකින්නවා. ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයම ඔක දකින්නවා. මේක කාලයක් වඩනකොට එයාගේ මනස මේ විදිහට හුරු වුණාම දකින්න හැම දේ තුළම මේ ඇති වෙන දේ පවතින්නේ නැහැ කියලා පේනවා. මේ තියෙන එකක්වත් ස්ථිර නැහැ කියලා බලනවා. එතකොට එයා ජීවත් වෙන්නේ කොහෙද? අස්ථිර ලෝකයේ තුල. නিত্য නැති අනිත්‍ය ලෝකය පවතිනවා. ජීවත් වෙනවා. අනිත්‍ය ලෝකයේ ඉපදෙන්න පුළුවන්ද බෑ. ඒ ඒක ස්ථිරත්වයක් නැහැ. ඒ නිසා ආගේ උපත මේ වෙනකොටත් භව දෙකකින් නිරෝධ වෙලා මාර්ගයයි ඵලයයි කියන මේ දෙකම යටින් රෝධ වෙලා. එයාට ඉපදීමේ අවස්ථා 8න් දෙකක් නැහැ. දෙකක් නැහැ. දැන් මේ මානසිකත්වයෙන් වඩනකොට ආනාපාන සතිය නැවත පුරුදු කරනවා යා නිතරම. ආස්වාසය කරනවා ප්‍රාස්වාස කරන ගත්තොත් මොනවද කරන්න ඕනේ? දෙන්න ඕනේ. දුන්නොත් ගන්න ඕනේ. එහෙනම් මම උපාසක මාතෙන් උදුර ගත්තොත් කවදාරියවිල්ල ඒක නැවත දෙන්න ඕනේ. දුන්නොත් ඒක ලැබෙනවා ඒක ගන්න ඕනේ. අද මට පින්ඩපාතේ ලැබෙනවා. දාන පාරමිතාව සම්පූර්ණයි. ඒ නිසා පින්ඩපාතේ ලැබෙනවා. රාතන් වහන්සේ නමක් හිටියා පින්ඩපාතේ ලැබෙන්නේ දාන දාහනේ බැලුවාම නෑ. අතුරුදාන් වෙලා. දාන පාරමිතා පුරලා නෑ, දීලා නෑ. ඒ නිසා ලැබෙන්නේ නෑ. සීවලී මා රාතන් වහන්සේ දීලා තිබුණා. නිකන් හිටගෙන හිටියා මිනිස්සු දීලා යනවා. කේල් ගෙඩියක් තියලා යනවා. මම සැරිල්ල බලනකොට දාහනේ තියලා ගිහින්. ලැබෙනවා. එහෙනම් මේ ලෝකේ දෙන දේවල් ඔක්කොම ලැබෙනවා. ගත්ත දේවල් හැමදේම නැවත දෙනවා. මේක දකිනවා. මේක පස්සපච්චය වේදනා. මේ ස්පර්ශය දකිනවා. මේ ගනුදෙනුව දකිනවා. මේ හැතිල්ලීම දකිනවා. දැන් එයා වඩන්නේ සකු르දාගාමිත්වය. වේදනානුපස්සනාමේ වඩන්නේ ආනාපාන සතිය තුලින්. ආස්වාස ප්‍රාස්වාස තුල එයා දැක්කා හැමදේම ඇති වෙනවා ඇති වෙන දේ පවතින්නේ නැති වෙලා යනවා. දැන් මේ ඇති වෙන එකයි නැති වෙන එකයි තවත් එකක් දකින්නවා. ගත්තොත් අනිවාර්යෙන් එළියට දෙන්න ඕනේ. දැන් උස්ම අරගෙන ඉර කරගෙන ඉන්න පුළුවන්ද බෑ. ඉර කරගෙන ඉන්න බෑ. දාන්න ඕනේ. දැම්මාම දැම්මයි කියලා නිදාසින්න පුළුවන් බෑ. ආයි ගන්න ඕනේ. එහෙනම් මේ ලෝකේ හැමතැනම තියෙන ওই කතන්දරේ. දන් දෙන මිනිස්සු දන් ගන්නවා. දන් ගන්න මිනිස්සු දන් දෙනවා. මෛත්‍රිය දෙන මිනිස්සු මෛත්‍රිය ලබනවා. මෛත්‍රිය ලබන මිනිස්සු මෛත්‍රිය දෙනවා. අනුකම්පා කරන මිනිස්සු අනුකම්පාව ලබනවා. අනුකම්පාව ලබන මිනිස්සු අනුකම්පාව දෙනවා. ධර්මයේ මිනිසුන්ට කියලා දෙන මිනිස්සු ධර්මයේ ශ්‍රවණය කරනවා. මේ ලෝකේ ධර්මය උගන්වන හැමෝටම ආර්යවරු වෙලා බණ කියනවා. කවදාරි ආර්ය කෙනෙක්ගෙන් එයාට ඇත්ත ධර්මය හැයෙනවයි. එයා අවුරුදු ගාණක් ධර්මය කියනවා. ඒ කියන නිසා එයාට ධර්මය හැයෙනවා. ධර්මය හැයෙන නිසා එයා ධර්මය කියනවා. මෙන්න මේ ගනුදෙන මේ ස්පර්ශය දකිනවා. මේ ස්පර්ශය දැක්කම එයා තුල තවත් එකක් වැඩෙනවා. එහෙනම් මේ ලෝකයේ හැමතැනම තියෙන ස්පර්ශයක් නේ. ගෙදරට ගියාම කෑම හම්බ වෙනවා. කෑම හම්බුණා මේ අතට ගන්නකොට අර අර ධර්මතාවයෙන් දකිනවා අද කෑම ලැබුණා. නිරෝධ සමාපත්තියෙන් පිරිනිවන් පෑවේ නැත්නම් මේ දීප කෙනාට මම කෑම දෙනවා. ගන්නකොට මෙයාට පේනවා මේක ණයට ගන්න මේක දෙන්න වෙනවා. කෙනෙක් කියලා ආශිර්වාද කරනවා ආශිර්වාද අරගෙන පිරිනිවන් පෑවේ නැත්නම් එයාට ආශිර්වාද කරන්න මම නැවත ඉපදෙනවා. එහෙනම් මේ ලෝකේ හැමතැනම මේ ස්පර්ශය නිසා අටගන්න වේදනාව එයා දකිනවා. මේක නැවත නැවත නැවත උරු කරගෙන යනකොට එයා සකු르දාගාමි මානසිකත්වයෙන් ලෝකේ ජීවත් වෙන්න උරු වෙනවා පුරුදු වෙනවා හැමදේම සකු르දාගාමිත්වයෙන් එයා දකිනවා හැම තැනම තියෙන ධර්මතාවය තුල එයා ජීවත් වෙන්න දක්ෂ වෙනවා ওই විදිහට ජීවත් වෙනකොට කාලයක් යනකොට එයාට තව ධර්මයක් තේරෙනවා මොකද තුන්වෙනි ධර්මය කියලා බැලුවාම මේ හැම මොහොතක් තුලම කරන්න කිසිම දෙයක් නැහැ කෙරෙන එකක් තියෙන්නේ. මම දුන්නා. දැන් ලැබෙනවා. හැබැයි ලබන්නේ මම නෙමෙයි කියලා ගත්තාම නැවත මම දෙන්න. ඕන් එයා ගනුදෙන ඉවස අවසන් කරනවා. දැන් එයා ධම්මානුපස්සනාව වඩනවා. මට හම්බුන් ඇවිරිය පූජා කරනවා. හම්බුන් ඇවිරි දුන්නා. ඒ නිසා හම්බුන් ඇවිරි ලැබෙනවා. හැබැයි මෙතන පුද්ගලයේ සත්‍යයක් නෑ. එයා සසරෙන් නිදහස් වෙන්න අත්තරින්ද මේක මෙතනට දෙනවා මේ සත්‍යයට මේක දීලා යනවා මේ සතරමා භූතයට දීලා යනවා පුද්ගල සත්‍යයක් නැතුව ගත්තාම පුද්ගල සත්‍යයක් නැහැ කියලා සිහියෙන් ගත්තාම මම නැවත තම්බුන් ඇවිරිය එයාට දෙන්නේ නැහැ. ධම්මානුපස්සනාව. දැන් මෙයා අනාගාමී තත්වෙන් ලෝකෙ දිහා බලනවා. දැන් ආපහු ඒ අනාගාමී කෙනා ඒක වඩලා ගෙදර යනවා. ගෙදර කෑම හම්බෙනවා. ඒගොල්ලෝ ගත්ත නිසා ඒගොල්ලෝ මේක දෙන්නේ. ඒගොල්ලෝ ගත්තා මගෙන්. ඒක ඒගොල්ලෝ දෙනවා. ගනුදෙනු ඉවරයි. මෙතන පුද්ගල සත්‍යයක් නැහැ. ඒ නිසා මම මේක නැවත දෙන්නෙත් නෑ. දැන් එයා දෙන්න දෙන්නන කෙනෙක් නෙමෙයි. ගනුදෙනු ඉවර කරන ඒ කර්ම එතන එතන ඉවර කරනවා. මම ගැව්වා ඒ නිසා ඒ මනුස්සයා මට ගැව්වා. ගුටි කෑවා පුද්ගලයේ සත්‍යයක් නෑ. ඒ නිසා නැවත මං එයාට ගහන්න. ඒක එතනින් ඉවර කරනවා. මම සංසාරේ බනින්න ඇති. ඒ නිසා ඒ මනුස්සයා බනිනවා. හැබැයි මේ බණුන් අහන තැන පුද්ගලයේ සත්‍යයක් නෑ. ඒ නිසා මේ බණුම කර්මයේ ක්‍රියාකාරීත්වයක් නිසා මේක ලබන්නේක් නෑ. දෙන්නෙක් ඉන්නවා. ලබා දෙන කෙනෙක් ඉන්නවා. ලබන්නෙක් නැහැ. ඒ නිසා මේක නැවත බැනුමක් දෙන්න මේ කර්මය සැකසෙන එක එතනින් ඉවර කරනවා. එයා ධම්මානුපස්සනාව වඩනවා. ඒ හැම කර්මයක්ම ඒ ආයතන හය තුලින් ගනුදෙනු කරන හැම මොහොතෙම එයාක ඉවර කරගෙන ඉවර කරගෙන ඉවර කරගෙන යනවා. මේක වඩාගෙන වඩාගෙන යනකොට යට ගීගෙදර ඉන්න බැරි වෙනවා. එයා සසුන්ගත වෙනවා. දැන් එයා රාත්මාර්ගයේ අලුත් එකක් වඩනවා. මොකද ඒ ධර්මතාවය මෙතනින් එහාට ගිය පියවරක්. මේ ලෝකේ හැමදේම ස්වභාවිකව සිද්ධ වෙනවා. සතරමා භූතයාගේ ක්‍රියාකාරීත්වය. මම සතරමා භූත මටම කුමක් සිද්ධ වෙන්න ඕනේද? මේ අණුවල මේ න්‍යාස්ති වල කුමක් තැම්පත් වෙලා තියෙනවද? කුමක් සිදුවේ යුත්තේද කියලා ඒ දේවල් නිසිලස සිද්ධ වෙනවා. ගුටි කන්න තිබිලා තියෙනවා. ඒ නිසා ගුටි වදිනවා. ආශිර්වාද ලබන්න තිබිලා තියෙනවා. ඒ නිසා ආශිර්වාදත් ලැබෙනවා. දන් වලඳන්න තිබිලා තියෙනවා. ඒ නිසා දන් ලැබෙනවා, වළඳනවා, වළඳන බවක් දැනගන්නවා. දැන් යා නිරෝධයටපත් වෙනවා. මේ මානසිකත්වය එයා හැම මොහොතෙම පුරුදු වෙනවා. හැමදේම කල්ැතුව තීරණය වෙලා තිබුණේ. අද මේ මොහොතේ මගේ දාණය කෙසල් ගෙඩියක් පමණයි. ඒක සාරා සංකේත කලින් තීරණය වෙලා තිබුණේ. භව අසංකය කෝටි ගානකට පස්සේ ගෞතම සම්බුද්ධ ශාසනයක 2600කට පස්සේ ආවල් අවුරුද්දේ ආවල් මාසේ ආවල් දවසේ දවල්ට කෙසල් ගෙඩිය පමණයි ඒකට හේතුව ආවල් දවසේ ආවලාට පූජා කරපු කෙසල් ගෙඩිය අද පරිසම් දෙනවා මේවා කලින් තීරණය වෙලා තිබුණේ මේ විශ්ව න්‍යාය ධර්මයේ තුල කරන්න කිසිම දෙයක් නැහැ හැමදේම කෙරෙනවා පුද්ගලයේ සත්‍යයක් ඉඳලා වෙනස් කරන නිසා මිනිස්සු සංසාරේ ඉපදෙනවා වෙනස් කරන්න කිසිම දෙයක් නැහැ හොඳ නරක දෙකම කුසල් ගෙවෙනවා අකුසල් ගෙවෙනවා එහෙනම් මොකටද උඩපයින්නේ ලාභලාභ දෙකෙන්ම කුසල් අකුසල් පරිසම් වෙනවා මොකටද උඩපයින්නේ කැමැත්ත අකමැත්ත දෙකෙන්ම කුසල් අකුසල් ක්‍රියාත්මක වෙනවා මොකටද උඩපයින්නේ හැමදේම කර්මයේ ගනුදෙනුවක් හැමදේම යහපත් ලෙස සිද්ධ වෙනවා කිසිම දෙයක් වෙනස් කරන්න අවශ්‍යතාවයක් නැහැ දැන් පුද්ගලයා නිරෝධ වුණා එයා බලාගෙන ඉන මිනිස්සු පොල්ලෙන් ගාලා යනවා ඔළුවෙන් අත තියලා බලන ලේත් වෙනවා බලාගෙන ඉන්නවා. ස්වාමිනේ මොකද උනේ? පොල්ලක් වැදුනා. වැදුන බව දැනගත්තා. දැනගත්ත සිටිවිල්ල තියෙන තාක්කල් රිදෙනවා. ඒ නිසා ඒ සිටිවිල්ල අත්හැරියා. කවුද ගැව්වේ මතක නැහැ. රාතන් වහන්සේ. එයා Nirodhaටපත් වුණා. මේ ලෝකේ කවුරු බැන්නත් ඇරිලා බලනවා පිටිපස්සේ කවුරුත් නැ කාටද දන්නේ මේ මිනිස්සයා බයින. එයා පාඩු යනවා. බලනකොට එයාට නෙමෙයි බැනලා තිනේ. එයා එයාට තේරෙනවා ඒ බනින්නේ මට නෙමෙයි. කෙනෙක් කියලා එකක් දෙනවම මටද කියලා අහනවා. ඇයි මෙච්චර ළඟට ඇවිල්ලා අඩියක් විතර ළඟට ඇවිල්ලා තියන සැකයි මේක මටමද කියලා. තව කවුරු ඉන්නවද? ඇයි පුද්ගලයේ සත්‍යයක් නැති නිසා යාට සුවර් නෑ. මේක මටමද දෙන්නේ කියලා. කෙනෙක් කියලා මොනවද දෙන මොනවද දන්නේ තියෙන්නේ. ස්වාමීනි මේකේ සබන් සේනිතය කළ එපා. ඇයි? තේ හදන්න මුට්ටියක් නැහැ. උන්වන්සේ ඇරිලා ගියා. අවශ්‍ය නැති කිසිම දෙයක් ගන්න නැහැ. අවශ්‍ය දේ Tamanට ගැළපෙනවා නම් විතරක් ඒක අවශ්‍ය තරම ගන්නවා. ඒකත් අවශ්‍ය තරම ගන්නෙ. එට ගැන කල්පනා කරන්නේ ඊය ගැන දුක් වෙන්නෙත් නැහැ. වෙච්ච දේ ගැන දුක් වෙන්නෙත් නැහැ. හෙට ගැන කල්පනා කරන්නෙත් නැහැ. මේ මේ මොහොත ගැන සතුටු වෙන්නෙත් නැහැ. උන්වහන්සේලාව කිසිම අරයකට ගන්න බෑ. කිසිම තැනකට එකතු කරන්න බෑ. කිසිම සංගණනයකට තල්ලු කරන්න බෑ. ඇයි? ඊය ගැන දුක් වෙන්නේ නැහැ. හෙට ගැන කල්පනා කරන්නේ මේ දැන් ගැන සතුටු වෙන්නෙත් නෑ. ගස්ගල් වාගේ ඉන්නවා. මේකත් ආනාපාන සතිය එක පියවරක්. හැටි වෙන එකයි නැති වෙන එකයි ආස්වාසයයි ප්‍රාස්වාසයයි හරියට දැක්කොත් ප්‍රඥාවෙන් දැක්කොත් ඒකාන්ත වශයෙන් මේ ඒ ඒ කියන්නේ නිරෝධ සමාපත්තියටපත් වෙනවා. හැම කමඨාන තුළම තියෙන rahat වෙන ක්‍රම ආනාපාන සතිය තුල විතරක් උපාසක මාතේ 1000 ගාණක් තියෙන ක්‍රම rahat වෙන ක්‍රම ඇයි අපි ආනාපාන සතිය මේ අවුරුදු 10 15 20 වඩලා අපිට එක ක්‍රමයකින්වත් සෝතාපන්න වෙන්න බැරි වුණානේ. අපි ගැන අපි ලැජ්ජා වෙන්න ඕනේ. කරපින් කැටි කයින් කරලා අවුමිරිස් ටික අයින් කළා හරියට බත් ටික ගන්න දන්නවා. දුක නිවා ගන්න එක හරියට කරගන්න අපි දක්ෂ නැහනේ. බත් කන එක නෙමෙයි දුක නිවා ගන්න එක නිසල්ලා කරන්න ඕනේ. ඉපදීම නවත්තන එක නිසල්ලා කරන්න ඕනේ. සල්ලි ටික ගනුදෙනු කරනකොට කඩවලට හරියට ගණන් කරන රුපියලට ගණන් හදනවා. තියෙන කෙලස් ටික හරියට ගණන් හදලා නිරෝධ කරන්නේ නැහනේ. ඒවා ගණන්ක්වත් නැහනේ. ඒවට ගණන් බලන්නෙම නැහනේ. අඩුපාඩු කවදාවත් වාඩි වෙලා ගණන් බලලා තියනවාද අපි? මගේ මොත් කොච්චර අඩුපාඩු ඇදිලාද? කොච්චර අඩුපාඩු තියනවද? තව කොච්චර කවදාව ගණන් බලන්නේ නැහනේ. කඩෙන් එළියටවත් එන්නේ නැහැ. එතන ඉඳලම ගණන් හදනවා. ඔක්කොම දශමයට ගණන් හදනවා. අර බාට කඩේට කියලා 99යි 790යි සද්දාය දෙනකන් යන්නේ සද්දාය දෙනකන් ඉන්නවා එතන. ඇයි අර සද්දාය තියෙන ඉතුරු එක ඕනේ? ඇයි අඩුපාඩු හදන්න මේ විදිහට ගණන් හදන්නේ නැත්තේ? දවසකට එක අඩුවක් හදනවා නම් මේ මිනිස්සුත් භවයේ පිරිණිවන් පානවා. හැම මොහොතෙම අඩුපාඩු හදනවා නම් එට උදේ ඉර උදා වෙන්නේ රාතන් වහන්සේ කෙනෙකුට. එට උදේ පුතුජනයාට ඉර උදා වෙන්නේ නැහැ. ඒ පුතුජනයා මධ්‍යම රාත්‍රියේ අපවත් වෙලා. පාංශකූල දීලා ඒ ඉර දකින්න රාතන් වහන්සේ කෙනෙක්. එක දවසේ මේක නිරෝධ කරන්න පුළුවන්. අපේ දුර්වලකම් අපි තමයි දන්නේ. මිනිස්සු දිහා දකින්නකොට රාගය අපිට තේරෙන්නේ නැද්ද? ලෝභය තේරෙන්නේ නැද්ද? අපේ වංචනික ධර්ම අපිට තේරෙන්නේ නැද්ද? මිනිස් අපාස නින්දා කරනකොට අපේ මාන්නය අපිට තේරෙන්නේ නැද්ද? මේ මාන්නයට මේ රිදෙන්නේ. අපිට රිදෙන්නේ නැහැ. අපිට නින්දා අපාස කරනකොට අපිට තරහා යන්නේ නැහැ. අපේ මාන්නයට තරහා යන්නේ. මිනිස්සු ලස්සනට පේන්නේ අපේ රාගයට ලස්සනට පේන්නේ. රාගය ඇති වුනම අවුරුදු 70 ගෑණිත් නිකන් කෙල්ලෙක් වගේ පේන්නේ. ඇයි රාගයට ලස්සන යමදේම? හැම අකුසලයක්ම අපි දන්නවා හැම දුර්වලකමක්ම අපි දන්නවා නැරෙ නැරෙනකොට අපේ තියෙන අඩුපාඩු හැම එකක්ම අපි දන්නවනේ. එහෙනම් ලෝකේ අනිත් අයට වඩා අපේ අඩුපාඩු අපි නම් දන්නේ. අදන්නත් උනේ අපිමනේ. අපි හදන්න නැත්නම් කවුද මේක හදන්නේ? හදන්න කෙනෙක් නැහැ. දවසකට එක අඩුවක්වත් අදන් නැත්නම් එයාගේ මිනිසත් භවය ගැන අපට ලැජ්ජයි කියන්න. එයා මිනිසෙක් කියලා කියන්න හොඳ නැහැ. ඒක ගැළපෙන්නේ එයාට. මම මිනිසෙක් කියලා කියන්න නම් එක අඩුවක්වත් හදලා තියෙන්න ඕනේ එයා. දවසට එක ධර්ම කාරණාවක් හරි එයාගේ චරිතයට එකතු කරන්න ඕනේ. එක ගුණයක් හරි දවසකට වඩන්න ඕනේ. එක අඩුවක් අදනවා එක ගුණයක් වඩනවා. එයාට කියන්න පුළුවන් මම මේ මිනිසෙක් කියලා. අද කිසිම දෙයක් හදන්නේ නැහනේ. පෝසත් වෙන්න උදේ ඉඳලා රෑ වෙනකම් වේසෙනවා. හැබැයි එකතු කරපු දේ අත්හරින්න කවුරුත් වේසෙන්නේ නැහනේ. දකින දකින හැමෝත් එකම දී කියන්න හදනවා. කසාද බඳින්න හදනවා. හැබැයි රාග සිතුවිලි නිරෝධ කරගන්න. ඒ සිතේ තියෙන කෙලෙස් ටික අයින් කරගන්න කවදාවත් අප උත්සාහ කරන්නේ නැහනේ. අතුරාගෙන් පලිගන්න අපි වේසෙනවා. අනේ මෙච්චර පලිගන්න මම දුෂ්ටයෙක් වුණානේ. මේ තරම් අසත්පුරුෂයෙක් වුණානේ. ඒ අඩුව හදාගන්න කවදාවත් වේසෙන්නේ නැහනේ. කල්පනා කරන්නේ නැහනේ. මොකද්ද මගේ තියෙන බෞද්ධකමේ වටිනාකම? මම බෞද්ධයෙක් නම් තථාගතයන් වහන්සේගේ සරණ යනවා නම් මම ආදර්ශමත් වෙන්න එපා ලෝකෙට. හැම මොහොතක් ගන්න අඩුපාඩු හදන්න ඕනි පාසක මාත්‍යා. මේක තමයි අවසාන භවයේ ගෞතම බුද්ධ ශාසනය තමයි අපි හැමෝම පිරිණිවන් පාන ශාසනය. තව ශාසනයක් අවශ්‍ය නැහැ. මොකටද ඊළඟ ශාසනයට ගිහලා ඒ බුදුහාමුදුරුවෝ බැරි ගස්සන්නේ? මේ තථාගතයන් වහන්සේගේ මොකද්ද අපි දැකපු අඩුව? අපි එතන ගිහින් නිවන් දකින්නවා කියලා කියන්නේ මෙතන බුදුහාමුදුරන්ගේ අඩුවක් තියෙනවනේ. උන්වහන්සේගේ අඩුවක් අපි එලා දකින්නවානේ. මොකද මේ සතාගත සම්බුද්ධ ඥානයේ දකින්න අඩුව. අඩුවක් නැත්නම් ඇයි මෙතන පිරිනිවන් පාන්න බැරි අපට? අපිට අපි ඒ විදිහට දොස් කියා ගන්න එපායි. අපි ඒ විදිහට තරවටු කර ගන්න එපායි. ඇයි ඊළඟ බුදුහාමුදුරයි මේ හාමුදුරන්ට මොකක්ද නඩුව? මේ බුදුහාඳුර ධර්මයේ දේශනා කරන්නේ නැද්ද? මේ බුදුහාඳුරන්ගේ අනුකම්පාවේ මොනවාර අඩුවක් තියනවද? මහා කරුණා සමාපත්තිය මොනවාර දෝෂයක් තියනවද? මොකක්ද අඩුව? ඇයි ඊළඟ බුද්ධ ශාසනයට යන්නේ? ඒ විදිහට කන්නාඩි දිහා බල අපිට අපි බැනගන්න එපාය. අපේ කනට අපේ අතින් අපි පාරක් දෙකක් ගාලා තරවටු කරලා මේ බුද්ධ ශාසනය පිරිනිවන් පාන්න අපි අපි සකස ගන්න එපාය. ඒ දක්ෂකම් මොකවත් නැහැ. ඒ නියතමානිකම් මොකවත් නැහනේ. සම්බුද්ධ ශාසනයට හැම තප්පරයක්ම පෑදෙන්න ඕනේ පාසක මාත්‍යා. කෙලෙස් වලට හැම තප්පරයක්ම අපෑදෙන්න ඕනේ. මේක නිතර සිහි කරන්න ඕනේ. නිතර සිහි මම කෙලෙස් වලට අපෑදෙන කෙනෙක්. තථාගත ශාසනයට නිතර පෑදෙන කෙනෙක්. නිතර නිතර ශාසනයට පෑදෙනවා. හැම තප්පරයක් ගන්න සතර ඉරියව්වෙම කෙලෙස් වලට අපෑදෙනවා. මේක නිතරම සිහි කරනවා නම් මේ භවයේ පිරිනිවන් පානවා. මේ ගෞතම බුද්ධ ශාසනයේ තවත් රාතේ පෙරවන් සරණයි